ඔව් මේක දේශනා වෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී. දවසක් දන් වළඳලා ඉවර වෙලා භික්ෂූන් මහන්සේලා පිරිසක් මේ කායගත සතිය වඩලා ලබන මහත්ඵල මහානිසංස ගැන කතා බහ කර කර ඉඳලා තියෙනවා. ආ එතකොට බුදුරජාණන් වහන්සේට ඒක ඇහිලා හරියටම හරි ඒ කතාව අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මහණෙනි කොහොමද මේ කායගතා සතිය වඩන්න ඕනේ මොනවද ඒකේ නියම ප්‍රතිඵල කියලා විස්තර කරනවා. හොඳයි. ඉතින් අද අපේ මේ විමසුමේ අරමුණත් ඒකයි නේද? ඒ කියන්නේ කායගතා සතිය වඩන විධි, සිත එකඟ වෙන හැඩි, ඒ වගේම ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා සූත්‍රයේ ඇසුරෙන්ම හරියටම තේරුම් ගන්න එක. ඔව් ඒක තමයි. බුදුරජාණන් වහන්සේ මුලින්ම අහන්නේ මහණෙනි මේ මහත්ඵල මහනිසංස ලැබෙන්න නම් කායගතා සතිය කොහොමද වඩන්න ඕනේ? කොහොමද බහුලව ප්‍රගුණ කරන්න ඕන කියලායි. එතකොට පළවෙනි පියවර විදියට මොකක්ද දේශනා කරන්නේ? පළවෙනියටම එන්නේ ආනාපාන සතිය. ඒ කියන්නේ හුස්ම පිළිබඳ සිහිය. හ්ම් ඒක හරියටම කරන්නේ කොහොමද ප්‍රායෝගිකව? මෙමය. ආරණ්‍යයකට හරි ගහක් මුලකට හරි එහෙම නැත්නම් වෙනත් විවේකී නිස්කලංක තැනකට යනවා. ගිහින් පල්ලංකම් ආභුජිත්වා. ඒ කියන්නේ දෙපතුල් උඩ අතට සිටිනසේ තබා දෙකකුල් හරස් කරලා වාඩි වෙලා උජුංකායන් පනිදාය කය ඍජුව තබාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කමඨහනට මුහුණලා ඒකලේ නාසයේ අගට හෝ උඩුතොලට සිහිය පිහිටුවාගෙන ඉන්නවා. නිකම්ම ඉන්නෝද? නෑ නෑ. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති සිහියෙන්මයි ආශ්වාස කරන්නේ සිහියෙන්මයි ප්‍රශ්වාස කරන්නේ. දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීර්ඝව හුස්ම ගන්නකොට මම දීර්ඝව හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. දීර්ඝව හෙලනකොටත් එහෙමයි. කෙටියෙන් ගන්නකොට කෙටියෙන් හෙලනකොටත් ඒ බව දැනගන්නවා. ඒ කියන්නේ හුස්ම ගැන විතරමද අවධානය? මුලින් එහෙම පටන් අරන් ඊළඟට සබ්බකාය පටිසංවේදී මුළු ආශ්වාස ප්‍රශ්වාස ශාරීරිය ගැනම දැනුවත් වෙන්න සංවේදී වෙන්න පුරුදු වෙනවා. ඒ වගේම පස්සම්බේයන් කාය සංඛාරං ඒ හුස්ම ගැනීමත් එක්ක බැඳුණු කායික ක්‍රියාකාරකම් ඒ කියන්නේ කය සංස්කාර ටිකෙන් ටික සංසිඳුවා ගන්න උත්සාහ කරනවා. හ්ම් මේ වගේ හුස්ම ගැන විතරක් හිත යොමු කරගෙන ඉන්නකොට මොකද්ද වෙන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මේමයි එතකොට වෙන්නේ අර ගිහි ජීවිතය හා සම්බන්ධ සිතුවිලි විශේෂයෙන්ම ලෝකයේ තියෙන පංචකාම ගුණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව නිතර දිව යන සිතුවිලි ඒවයින් හිත නිදහස් වෙනවා ඒව පහ වෙලා යනවා ආ ඒ කියන්නේ හිත විසිරෙන එක අඩුලෙනවා ඔව් ඒ සිතුවිලි නැති වෙලා යනකොට හිත බාහිර දේවල් පස්සේ දුවන්නේ නැතුව තමා තුලම පිහිටනවා තැන්පත් වෙනවා එක අරමුණක පිහිටනවා. ඒ කියන්නේ සමාධියටපත් වෙනවා. හරි. ආනාපාන සතිය තමයි මුල්ම පියවර. ඊට පස්සේ තව ක්‍රම තියෙනව නේද? ඔව් ඔව්. ඊළඟට කියවෙන්නේ ඉරියව් පිළිබඳව සිහිය පිහිටුවීම. ඉරියව් කිව්වේ ඒ කියන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඇවිදිනකොට මම ඇවිදිනවා කියලා දැනගන්නවා. තිතෝ වා තිතෝම් හීති පජානාති. හිටගෙන ඉනකොට මම හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. නිසින්නෝ වා නිසින්නම් හීති පජානාති. වාඩි වෙලා ඉන්නකොට මම වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. සයානෝ වා සයානම් හීති පජානාති. හාන්සි වෙලා සැතපීලා ඉන්නකොටත් මම සැතපීලා ඉන්නවා කියලා දැනගන්නවා. යතා යතාවා පනස්ස කායෝ පනිහතෝ හෝති තථා තථානං පජානාති. ඒ කියන්නේ ශරීරය යම් යම් විදියකට පවත්වනව නම් ඒ ඒ විදියටම ඒක දැනගන්නවා. හ්ම්. එතකොට මේ ඉරියව් ගැන දැනගෙන ඉඳීමෙනුත් අර කලින් කිව්වා වගේම ප්‍රතිඵලයක් ලැබෙනවද? අනිවාර්යෙන්ම. මේ විදිහට ඉරියව් ගැන සිහියෙන් ඉන්නකොටත් අර ගේහසිත සිතුවිලි, කාමසිතුවිලි පහ වෙලා ගිහිල්ලා සිත තමා තුළම පිහිටලා තැන්පත් වෙලා සමාධිමත් වෙනවා. එතකොට තුන්වෙනි ක්‍රමය? තුන්වෙනියට එන්නේ සම්පජන්නිය. ඒ කියන්නේ කරන හැම ක්‍රියාවක් ගැනම නුවණින් යුතුව දැනගෙන කිරීම. ආ, ඒක තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද? පුරුවන්. වබි අන්තේ පටික්කන්තේ සම්බජානකාරී හොත් ඉස්සරහට යනකොට ආපහු වෙනකොට නුවණින් දැනගෙන කරනවා ආලෝකිතේ විලෝකිතේ බලනකොට ඒකල කෙලින් බලනකොට වටපිට බලනකොටත් එහෙමයි සම්මිංජිතේ පසාරිතේ අතපය හකුලනකොට දිගාරිනකොටත් නුවණින් දැනගෙන කරනවා එදිනෙදා වැඩවලදිත් ඕ සංඝාටි පත්ත චීවර ධාරණේ සංගල සිවුර තනිපට සිවුර අඳන කඩය දරාගෙන ඉන්නකොටත් සිහියෙන් නුවණින් කරනවා අසිතේ පීතේ කයිතේ සායිතේ කනකොට බොනකොට යමක් හපල කනකොට ලැබ කනකොට පවා සම්පජානකාරී හෝති නුවණින් කරනවා උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි යනකොටත් එහෙමයි ගතේටිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්නිභාවේ ඇවිදිනකොට හිතගෙන ඉන්නකොට වාඩිවලා ඉන්නකොට නිදා ගන්නකොට ඇහැරිලා ඉන්නකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට පවා මේ හැමදේම නුවණින් යුතුව කරනවා ඒ කියන්නේ මේ භාවනාව කියන එක අර පැදුරට ආසනයට විතරක් සීමා වෙන්නේ නැහැ. මුළු දවස පුරාම කරන හැම දෙයකදීම සිහිය තියාගන්න එක. හරියටම හරි. ඒක තමයි කාරණේ. මේ විදිහට කරනකොටත් ප්‍රතිඵලය අර කලින් වගේමයි ගේහසිත සිතුවිලි පහ වෙලා සිත තැන්පත් වෙලා සමාධියටපත් වෙනවා. හරිම පුළුල් දෙයක් නේද මේක? තව ක්‍රම තියනවද මේ කායගතා සිතියට අයිති? තව තියෙනවා. ඊළඟට කියවෙන්නේ මේ ශරීරයේම කොටස් වශයෙන් බලන එක. ඉමමේව කායන් උද්දම්පාදතල අදෝකේ සමත්තකා තචපරියන්තං පූරං නානප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙකතිය කියන්නේ යටිපතුලේ ඉඳන් උඩට කිස් ගසේ ඉඳන් පහලට සම කෙලවර කොට ඇති මේ ශරීරය නානා ප්‍රකාර අසුචි දේවල් වලින් පිරීලා තියෙන හැටි නුවණින් සලකා බලනවා. අසුචි දේවල් කිව්වේ අත්ති ඉමස්වින් කායේ මේ ශරීරයේ තියෙනවා කේසා කේස් ලෝමා ලොම් නකා නිය දන්තා දත් තචෝ සම මන්සං මස් නහාරු නහර අට්ටි ඇට අට්ටි මිංජං ඇට මිදුළු වක්කං වකුගොඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං දලබුව පිහකං බඩදිව පප්පාසං පෙනහලු අන්තං බඩවැල් අන්තගුණං බඩදිව පටල උදරියං නොදිරු ආහාර කරීසං දිරු ආහාර අසූචි පිත්තං පිත සෙම්හං සෙම පුබ්බෝ සරව ලෝහිතං ලේ සේදෝ දාදිය මේදෝ තෙල්මන්ද අස්සු කඳුළු වසා වසාදියර කේලෝ කෙල සිංගාණිකා සොටු ලසිකා සන්දිදියර මුත්තං මුත්‍ර ඔය විදියට කොටස් 32ක් ගැන වෙන වෙනම බලනවා මේක ටිකක් වෙනස් නේද? මේ ශරීරයේ කොටස් ගැන හිතන එකෙන් කොහොමද සිත සමාධි වෙන්නේ? මෙතනදී උපමාවක් දෙනවා. ඒක හරියට එක එක જાතියේ ධාන්‍ය හාල්, මුං, තල, මෑ වගේ දේවල් කලවම් කරලා මල්ලක දාලා තියෙනවා. ඇස්පේන කෙලෙක් ඒ මල්ල ලිහලා බලලා මේ තියෙන්නේ හාල් මේ මුං මේ තල මේ මෑ කියලා වෙන වෙනම අඳුර ගන්නවා වගේ මේ ශරීරයේ තියෙන කොටස් ටිකත් ඒ විදිහක නුවණින් වෙන් කරලා ඒ කොටසේ ස්වභාවය දකිනවා ආ ඒ කියන්නේ ශරීරයට තියෙන ඇල්ම ඒක මගේ කියලා තියෙන දැඩි හැඟීම අඩු කරගන්නක දරුමුණ. ඔව් ඒක තමයි. ඒ වගේම තමයි තවත් ක්‍රමයක් තියෙනවා ධාතු වශයෙන් මෙනෙහි කරන එක. සතර මහා ධාතු පඨවි, තදගතිය, ආපෝ දියරගතිය, ඇලෙන ගතිය, තේජෝ උෂ්ණත්වයේ සීතන, වායෝ පිම්බෙන සෙලවෙන ගතිය වශයෙන් මේ ශරීරය සලකා බලනවා. ඒකටත් උපමාවක් තියනවද? තියනවා. හරියට දක්ෂ ගව ඝාතකයෙක් හරි එයාගේ අතවැසියෙක් හරි ගවියෙක් මරලා ඒක කොටස් හතරකට කපලා හන්දියක තියලා ඉන්නවා වගේ. එතකොට එයාට මේක ගවයෙක් කියන හැඟීම නැති වෙලා මේ මස් ගොඩවල් කියන හැඟීම එනවා. අන්න ඒ වගේ මේ ශරීරයල් මම මගේ කියන හැඟීමෙන් මිදිලා මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටිකක එකතුවක් කියලා දකිනවා. හරිම ප්‍රබල උපමානයේද මේ ශරීරයේ යථා ස්වභාවය දකින්න උදව් වෙලෝ. ඇත්තමෙන් තවත් ක්‍රමයක් තමයි නවසීවතිකා පබ්බය. ඒ කියන්නේ අමු සොහනක දාලා තියෙන මල සිරුරු විවිධ අවස්ථාවල දකින්න එක. ඒ කියන්නේ මරණයටපත් වෙලා දවසක් දෙකක් තුනක් ගියපු ඉදිමිලා නිල් වෙලා සරව වැగిරෙන මල සිරුරක් දකින්න. දැකලා මගේ මේ ශරීරයත් ඔය වගේම තමයි ඔය ස්වභාවයෙන් මිදෙන්න බෑ කියලා තමන්ගේ ශරීරයට ගලපලා බලනවා. එහෙම නැත්තම් ඒ මලසිරුර කපුටන්, ගිජුලිහිනියන්, බල්ලන්, හිවල්ලුන් වගේ සත්තු කන හැටි ඇට සැකිල්ලක් බවට පත්වෙලා තියෙන හැටි, මස්ලේ නැතිව නහර වලින් බැඳිලා තියෙන හැටි, ඇට කෑලි එකිනෙකට වෙන් වෙලා විසිරලා තියෙන හැටි, අවුරුදු ගාණක් ගිහිනේ ඇට දි รา පත් වෙලා කුඩු වෙලා යන හැටි මේ හැම අවස්ථාවකම වෙන වෙනම දකිනවා. දැකලා මගේ ශරීරයත් මේ වගේමයි මේ ස්වභාවයටමපත් වෙනවා කියලා මෙනෙහි කරනවා. මේ හැම ක්‍රමයකින්ම ආනාපාන සතිය ඉරියව් සම්පජන්නේ ශරීර කොටස් ධාතු අමුසොහොන් බැලීම මේ හැම දෙයකින්ම වෙන්නේ එකම දෙයක්ද? සිත එකඟ කරගන්න එක? ඔව්. මේ හැම භාවනා අභ්‍යාසයක්ම අප්‍රමාදීව, ඒ කියන්නේ සිහියෙන් යුතුව ආතාපි වීරියෙන් සම්පජානෝ නුවණින් යුතුව කරනකොට අර කලින් කිව්ව ගේහසිත සිතුවිලි විශේෂයෙන් පංචකාමයෙන්ට අදාළ සිතුවිලි පහවලා යනවා. සිත තැන්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධියටපත් වෙනවා. ඒ සමාධිය තවදුරටත් දියුණු කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඒ සමාධිය තව තවත් ගැඹුරු වුණාම ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන මේ උසස් මානසික සමාධි අවස්ථා හතර පිළිවෙලින් උපදවාගෙන වාසය කරන්න පුළුවන් වෙනවා. සූත්‍රයේ ඒ ධාන ගැනත් විස්තර කරනවද? ඔව්. ඒ එක් එක් ධානයෙන් ලැබෙන ප්‍රීතිය, සුවය මුළු ශරීරය පුරාම පැතිරිලෙන ආකාරය හරි ලස්සන උපමා වලින් පැහැදිලි කරනවා. මොනවද උපමා? පළවෙනි ධානය ගැන කියද්දී දක්ෂ නහවන්නෙක් හරි එයාගේ අත්වැසියෙක් හරි ලෝහ භාජනයක නානුකුඩු දාලා වතුර ටික ටික දාලා අනලා ඒ නානු පිණ්ඩේ ඇතුළෙත් පිටතත් තෙතමනේන් හොඳට පිරිලා යනවා වගේ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛේ මේ ශරීරයම තෙත් වෙලා පිරිලා යනවා කියලා කියනවා. හරිම සියුම්ව දැනෙන දෙයක් වගේ. ඕ දෙවෙනි ධානය සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛයෙන් පිරෙන හැටි කියන්නේ ගැඹුරු විලක් තියෙනවා. ඒකට කිසිම පැත්තකින් වතුර ගලාගෙන එන්නෙත් නැහැ. වැහි වතුර වැටෙන්නෙත් නැහැ. නමුත් ඒ විලේ පතුලෙන්ම ඇල්දිය උල්පත් ඇවිල්ලා ඒ මුළු විලම තෙත් කරලා පිරවල තියනවා වගේ කියලයි. හරි අපූරුයි. තුන්වෙනි ධානයේදී ප්‍රීතිය පහ වෙලා උපේක්ෂාවත් එක්ක සුවය කිනෝ. ඒක පැහැදිලි කරන්නේ නෙළුම් පොකුණක සමහර නෙළුම් මල් වතුර යටම හැදිලා වතුර ඇතුළෙම ගිලිලා තියෙනවා. ඒවයි මුල ඉඳන් අග දක්වාම ඇල් දියෙන් තෙත් වෙලා පිරීලා තියෙනවා වගේ ඒ සුයෙන් මුළු ශරීරෙම පිරෙනවා කියලයි. හතරවෙනි ධානය. හතරවෙනි ධානයේදී සුවයත් දුකත් දෙකම නැතිවිලා උපේක්ෂාව මුල් කරගත්තු පාරිශුද්ධ සීයක් ඇතිවෙනවා. ඒකෙන් ශරීරේ පිරෙන හැටි කියන්නේ කෙනෙක් පිරිසිදු සුදුවතකින් ඔළුවින්දන් මුළු ශරීරේම වහගෙන ඉන්නවා වගේ ඒ පිරිසිදු උපේක්ෂා සහගත සිතින් මුළු කයම පිරීලා යනවා කියලයි. ඒ කියන්නේ මේ කායකතා සතිය හරියට වැඩුවම සිතේ වගේම කයෙත් පුදුමාකාර සංසුන් බවක් පිරුණු බවක් ඇති වෙනවා. ඇත්තම ඒ වගේම මේ විදිහට කායගත සතිය හොඳින් ප්‍රගුණ කරපු කෙනාගේ එහෙම නැති කෙනාගේ මානසික ශක්තිය අතර ලොකු වෙනසක් තියෙන බවත් සූත්‍රය පෙන්වනවා. ඒ කොහොමද? මෙහිමයි කායගත සතිය වඩලා නැති ඒක බහුලව කරලා නැති කෙනාට මායයට ඒ කියන්නේ කෙලෙස් වලට ලේසියෙන් අවස්ථාවක් ලැබෙනවා එයාගේ හිතට ඇතුල් වෙන්න පුළුවන්. ඒකට උපමා තියනවාද? ඔව්. හරියට කවුරු හරි බර ගලක් අරගෙන තෙතමෙටි පිනකට දැම්මම ඒක ලේසියෙන්ම ගිලෙනවා වගේ. එහෙම නැත්නම් වියලි tira අපත් වෙච්ච දර කෑල්ලක් අරන් ගිනිඋලකින් පත්තු කරන්න හැදුවොත් ලේසියෙන්ම ගිනි ගන්නවා වගේ. එහෙමත් නැත්නම් හිස් වතුර කලයක් තිබ්බම ඒකට ලේසියෙන්ම වතුර දාන්න පුළුවන් වගේ. හ්ම්හ්. ඒ කියන්නේ හිත අස්ථාවරයි කෙලෙස් වලට පහසුවෙන් වසන් වෙනවා. ඒක තමයි. හැබැයි කායගත ආසතිය හොඳට වඩපු බහුලව ප්‍රගුණ කරපු කෙනාට මායයට එහෙම ලේසියෙන් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එයාගේ හිතට ඇතුල් වෙන්න බෑ. ඒකට තියෙන උපමා මොනවද? ඒවත් හරිම ප්‍රබලයි වගේ. ඔව්. හරියට සැහැල්ලු නූල් බෝලයක් අරගෙන ඝනකම් ශක්තිමත් ලෑලි දොරක තියලා තද කරාට ඒක ගිලෙන්නේ නෑ වගේ. එහෙම නැත්තම් අමු තෙතදර කෑල්ලක් අරගෙන ගිනිඋලකින් පත්තු කරන්න හැදුවට ලේසියෙන් ගිනිගන්නේ නෑ වගේ. එහෙමත් නැත්තම් කටගාවා. ඒ කියන්නේ කට මට්ටමටම පිරලා තියෙන වතුර කලයකට තවත් වතුර දාන්න හැදුවට දාන්න බෑ වගේ. ඒ කියන්නේ සිත ශක්තිමත් ස්ථාවර වෙනවා කෙලෙස් වලට එම ලෙසෙන් බලපෑම් කරන්න බෑ අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ විදිහට කායගත සතියෙන් සිත හොඳට දියුණු කරගත්තම ඒ සිත යම්කිසි විශිෂ්ට ඥානයකින් අවබෝධ කළ යුතු දෙයක් සඳහා යොමු කළොත් ඒක සාර්ථක කරගන්න පුරුවන් වෙනවා. ඒ සිත හරීම නම්මශීලී කර්මණ්‍ය වෙනවා. ඒකටත් උදාහරණ තියෙනවද? තියෙනවා. හරියට කටිගාව පිරිච්ච වතුර කලයක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඇලකලොත් වතුර ලේසියෙන්ම ගලාගෙන යනෝ නේද? අන්න ඒ වගේ. එහෙම නැත්තම් සමතල බිමක හදපු හොඳට නියර බැඳපු පොකුණක් තියෙනවා. ඒකේ නියර කැඩුවොත් වතුර ලේසියෙන්ම ගලාගෙන යනවා. එහෙමත් නැත්තම් හොඳට පුහුණු කරපු අශ්වයන් යොදපු රියන තැනක තියෙන රතයක්. දක්ෂ රියදුරෙක්ට ඒක කැමැති කැමැති අතට හසුරවන්න පුළුවන් නේද? අන්න ඒ වගේ මේ හොඳින් දියුණු කරගත්තු සිතත් කැමැති අභිඥාවක් ඒ කියන්නේ විශේෂ ඥානයක් ලබා ගැනීම සඳහා යොමු කරන්න පුළුවන්. හරිම පැහැදිලි. දැන් මේ තරම් දුරට කායගත සතිය වඩලා ප්‍රගුණ කළාම ලැබෙන නිශ්චිත ආනිශංස ගැන සූත්‍රය කියවනව නේද? ආනිශංස 10ක් ගැන? ඔව් කායගත සතිය හොඳින් වැඩූ කෙනාට ලැබෙන ආනිශංස 10ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද ඒ 10? පළවෙනි එක අරතිරති සහෝ හෝති නචතං අරති සහති. ඒ කියන්නේ ලෞකික දේවල් වලට තියෙන නොඇල්ම අරතිය සහ ඇල්ම රතිය කියන දෙකම දරාගන්න පාලනය කරන්න එරට පුළුවන්. ඒ වගේම ඒ නොඇල්ම විසින් එයාව යටපත් කරන්නේ නැහැ. හ්ම්. දෙවෙනි එක බයබේරව සහෝ හෝති නචතං බයබේරවං සහති බිය සහ තැති ගැනීම ඉවසා දරා ගන්න පුළුවන් ඒ බිය විසින් එයාව යටපත් කරන්නේ නැහැ තුන්වෙනි එක කමෝ හෝති සීතස්ස උන්නස්ස jigacchāya pipāsāye ඩංසමකස වාතාතප සිරින්සප සම්පස්සානං සුවිරුත්තානං වචනපතානං uppannānaං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවසක ජාතිකෝ හෝති සීතල උෂ්ණය බඩගින්න පිපාසය දැහැ ලේබොන මැස්සන් මදුරුවන් සුළඟ අවව සර්පයන් වගේ සතුන්ගෙන් වෙන පීඩා ඒ වගේම අනුන්ගේ ඇහෙන දරුණු වචන, ශරීරයේ ඇතිවෙන දරුණු, තියුණු, කටුක, අමිහිරි, මරණීය වේදනා පවා ඉවසන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙනවා. හරියම් ප්‍රාගිකයි නේද? හතරවෙනි එක චතුන්නං ජානානං ආභිචේතසිකානං දිඨධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී අර කලින් කිව්ව ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධාන හතර මේ ජීවිතේදීම සුවසේ වාසය කරන්න උදව් වෙන මේ උසස් මානසික තත්වයන් කැමැති වෙලාවක අපහසුාවක් නැතුව ලේසියෙන්ම ලබන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඊළඟට සෝ අනේක විಹಿತං ඉද්ධිවිධං පච්චනුභෝති එයා නොයෙක් විදිහේ 이르දි ප්‍රතිහාරයන් පෑමට සමත් වෙනවා. එක් එක් වෙලා බොහෝ වෙලා ඉන්නවා බොහෝ වෙලා එක් එක් වෙනවා බිත්ති හරහා පවුරු හරහා අහසේ වගේ යනවා පොළවේ කිමිදෙනවා මතු වෙනවා වතුරේ යවිදෙනවා අහසේ පියාඹනවා හඳ හිරු අතින් අල්ලනවා බ්‍රහ්ම ලෝකයේ දක්වා කයෙන් වසගේ පවත්නවා වගේ දේවල්. හයිවෙනි එක දිබ්බාය සෝත ධාතුය දිව්‍යමය කණින් මිනිස්සුන්ගේ වගේම දෙවිවරුන්ගේ දුර තියෙන ළඟ තියෙන ශබ්ද අහන්න පුළුවන් වෙනවා. හත. චේතෝ පරියඥානං අනුන්ගේ සිත් දැන ගැනීමේ නුවණ. ඒ කියන්නේ අනිත් අයගේ සිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය සිත එකඟ වෙලාද නැද්ද? සිත උසස්ද පහද්ද? සිත මිදිලද නැද්ද කියන දේවල් Tamange සිතින්ම දැනගන්න පුරුවන් වෙනවා. අටවෙනි ආනිශංසය. වයක් දෙකක් 10ක් 100ක් 1000ක් ලක්ෂයක් ලෝකේ විනාශ වෙච්ච කල්ප ගණන් ලෝකයේ හැදුණු කල්ප ගණන් ආදි වශයෙන් Taman කොහෙද හිටියේ මොන නමකින්ද මොන ගෝත්‍රයකද මොනවද කෑවේ කොච්චර කල් ජීවත් වුණාද එතනින් මැරිලා කොහෙද ඉපදුනේ එතනත් කොහොමද හිටියේ කියලා විස්තර සහිතව පෙර භවයෙන් දකින්න පුළුවන් වෙනවා නවවෙනි එක දිබ්බ චක්කු දිව්‍යස මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිව්‍යසින් සත්වයන් මැරෙන හැටි ඉපදෙන හැටි හොඳ නරක කර්ම අනුව සුගතියට දුගතියට යන හැටි උසස් පහත් වෙන හැටි දකින්න පුළුවන් වෙනවා. අවසාන 10 වෙනි ආනිශංසය තමයි වැදගත්මක වෙන්න ඇති නේද? ඔව් 10 වෙනි එක තමයි ආසවානං ඛ්‍යා අනාසවම් චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් ditthේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරති ආශ්‍රව ඒ කියන්නේ කාමාසව භවාසව ditthාසව අවිජාසව කියන කෙලෙස් මුල් නැති කිරීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් විසින්ම විශේෂ ඥානයෙන් අවබෝධ කරගෙන ඒ නිවන සාක්ෂාත් කරගෙන වාසය කරන්න පුරුවන් වෙනවා. ම්ම් ඒ කියන්නේ මේ කායගත සතිය කියන එක නිකම්ම නිකම් ශරීරය ගැන හිතන එකක් නෙවෙයි. ඒක හරියට ප්‍රගුණ කළොත් 이르දි බලවල ඉඳන් කෙලස් නැති කරලා නිවන් දකින්න තැනටම යන්න පුළුවන් අතිශයම බලවත් භාවනා ක්‍රමයක්. ඇත්තම මේ ශරීරය කියන අපිට හැම වෙලේම අත්දකින්න තියෙන මේ කාරණිය මුල් කරගෙන සිහිය පිහිටුවන එක හිතේ විසිරුණු ස්වභාවය නැති කරලා සමාධිය ඇති කරන්නත් ඒ සමාධිය පදනම් කරගෙන ගැඹුළු ප්‍රඥාව දියුණු කරගන්නත් අවසානයේ කෙලෙස් වලින් සම්පූර්ණ නිදහස් වෙන විමුක්තිය ලබන්නත් අත්‍යවශ්‍ය පදනමක් සපයනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන කාරණා දිහා බැලුවම පේනවා මේ එකෙක් භාවනා ක්‍රමය තුලින් වෙන්නේ ඉන්ද්‍රිය පිනවන්න ලෝකයේ දේවල් පස්සේ දුවන්න තියෙන ආශාවන් ටිකෙන් ටික අඩු වෙලා සිත බාහිර ලෝකෙන් ගැලවිලා තමන්ගේ අභ්‍යන්තරයටම යොමු වෙලා එතන ශාන්තිය, සමාධිය, අවබෝධය ඇති වෙන එක. හරියටම හරි. ඒක තමයි මෙතන තියෙන ගැඹුරම කාරණය. සූත්‍රය අර කිව්වා වගේ හොඬින් වඩපු සිත මාර්යාටවත් සොලවන්න බැරි පිරුණු වතුර කලයකට ශක්තිමත් දොරයකට සමානයි. අපි එදිනෙදා ජීවිතේදී සමහර වෙලාවට හරිම කාර්යබහුල වෙලාවක වුණත් කරන දෙයක් ගැන, ඇවිදින ඉරියව්ව ගැන, එහෙමත් නැත්නම් නිකම නිකම් හුස්ම ගැන හරි බොහොම පොඩි වෙලාවට සිහිය පිහිටුවන එක අර කියන විදිහේ අභ්‍යන්තර ශක්තියක් නොසැලෙන බවක් ගොඩනගා ගන්න කොයිතරම් දුරට උදව්වක් වෙයිද කියලා පොඩ හිතලා බලන්න වටිනව නේද?